ඉතින් මේ තරම් මම මේ මතක් කරේ මෛත්‍රිය ගැන. හැබැයි අර විදිහට මේ මෛත්‍රිය දිගට භාවනා කරනවා නම් මේ වගේ දේශනයක් මදි වෙයි. ගොඩාක් විතර අවශ්‍ය වෙනවා. නමුත් මතක් කිරීමක් වශයෙන් හඳුන්වා දීමක් වශයෙන් මේ මෛත්‍රිය පිළිබඳව මේ කෙටි මතක් කිරීම ඇති කෙරුවේ මේ සියලු දෙනාම සුවේට කැමති, තමනු සුවේට කැමති. ඒ නිසා Taman තුල මෛත්‍රිය වඩා ගත්තොත් අනිවාර්යෙන් පිරිස අතර ජනප්‍රිය ප්‍රිය මනාප පුද්ගලෙක් බවටපත් වෙනවා. වාහනයක shock absorberයක් වාගේ දුවන පද්ධතියකට අත්‍යවශ්‍ය පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේ මතක් කිරීමත් එක්ක මම බලාපොරොත්තු වෙන ඊගාවට මේ අසුබ භාවනා ගැන මතක් කරන්න මේකත් තේරවාදයේටම තන්නේ කර ආවේනික භාවනා ක්‍රමයක්. අනේ කිසියම් තැනක මේ කුණු පංචස්කන්ධේ කපල කොටල බලන එකට කැමති නැහැ මොකද මේක දේව නිර්මාණයක් කියලා කියලා දෙන්නේ. ඒ දෙයයන් වැරදිලා නැහැ මේක සුද්ධ වස්තුවක් විදිහට අපිට පෙන්ලා දීලා. මේ කපන්න කොටනට තහනම්. චරුවචන් වහන්සේ උපදිනේ ශාස්ත්‍රීය වංශේ නිසා උන්වහන්සේ කඩුව අතර ගත්ත જાතියේ උපදිනේ. උන්වහන්සේ කිරේ කපණ එකයි කොටන එකයි පතුරු ගහලා බලන එකයි. ඒ නිසා තේරවාදය කියන්නේ විභජ්‍යවාදී කියලා. විභජ්‍යවාදීන් වශයෙන් උන්වහන්සේ ඉස්සල්ලාම සෝහනේ ඒ තුවාල වෙච්ච මිනිවල තියෙන දේවල් දිහා බැලුවා. වගේම පිටින් පේන කේසාලෝමානකා දන්තා තචෝ කියන කොටස් දිහා බලලා මේ රාගයෙන් අධික වෙච්ච ඇත්තන්ට මේ අනුන්ගේ දේහයට තමන්ගේ දේහයට ප්‍රිය කරන ඇත්තන්ට භාවනාවේදී හරියට ඇලුම් බැඳුම් ඇති වෙලා භාවනාව නැගිටින්න වෙන ඇත්තන්ට මේක අසුබ භාවනාවක් විදිහට වඩන්න උන්වහන්සේ සඳහන් කරලා තිනවා. අසුබ නිමිත්ත ඇති කරගන්න කියලා, අසුබ සංඥාව ඇති කරගන්න කියලා, අසුබ භාවනා කරන්න කියලා. එමෙතන මුල්ම අපි සඳහන් කරපු උද්ධානුස්සතිය කියනකොට හිත යොදවන්න අමාරුයි මොකද ඒක පුද්ගලාභි වන්දනයක් වෙනවා එකම ආගමික නායකයෙක් නිසා හැම ආගමික කට්ටිය කැමති නැතුව වගේ මේ කාමයේ පැත්තෙන් බලන වෙන විදිහට කියනනම් කාමය නැත්නම් කාමාස්වාදේ විතරක් නම් නැත්තඳ අසුභ භාවනාව පේන්නේ මේ ලස්සන සුන්දර ලෝකෙට අසුභ නරක දේවක් එකතු කරන්න හදනවා. මෙච්චර ලස්සනට පේන මේ ලස්සන මල් වල ලස්සන ස්ත්‍රී රූප වල පිරිස රූප වල ඇයි මේකේ අසුභ බලන්නේ කියලා. ඉතින් ඒකට සාමාන්‍යයෙන් මේ දෙන්න තියෙන සමීකරණය තමයි යම් කිසි කෙනෙක් මේ රූපේ ලස්සන බලනවන ඒක හොඳම රෝග ලක්ෂණයක් තමයි ඔය ඒ වෙලාවේ රාගයෙන් ආතුර වෙලා ඉන්නවා, ద్వේෂයෙන් ආතුර වෙලා ඉන්නවා, මෝහයෙන් ආතුර වෙලා ඉන්න බාට ලකුණක් තමයි ඒ. මේ රූපයේ තියෙන සුන්දරත්වය බලන්න යනකොට රාග දෝෂ මෝහ තුරින් තොරව කවදාකවත් වෙන්නේ නැහැ. ඒක නිසා පැහැදිලිවම කියන්න පුළුවන් රාගය ඇති වෙලා තියෙනවා නම් හිත කැත වෙලයි කියලා. යම්ම වෙලාවක අසුබෙදියා බලන්න පටන් අරගත්තොත් ඒ අවස්ථාවේදී රාගය එන්න බෑ හිතට. ද්වේෂය එන්න පුළුවන් අසුබේ වැරදි විදිහට වැඩුවොත් නමුත් එහෙම වඩන එකක් අපේ උගන්වන්නේ නැහැ. ඒ නිසා ද්වේෂයත් නෑ මෝහය නැති නිසා අසුබේ වඩනකොට හිත ලස්සන වෙනවා. ඒ තරමටම මේ දෙකේ කලසුදු සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා රූපේට ඇලිලා රූපයේ ආසාව ඇති වුණා නම් හිත කැතයි, රූපේ ලස්සනයි. රූපේ අසුබේ දැක්කා නම් හිත ලස්සනයි. එතකොට රූපෙට ඇලීම අඩු වෙනවා. මේක ඔය භාවනා නොකලත් 50 පණිනකොට වෙනවා. අවුරුදු 50 පණිනකොට කොහොමඩත් වෙනවා. ඉන් ප්‍රශ්නේ තියෙන්නේ මේක 20 30 කට්ටියට කොහොමද කියලා දෙන්නේ කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒ ඇත්තෝ භාවනා කරන්න එන්නෙත් නැහැ, බණාන්න එන්නෙත් නැහැ. ඒතන නිසා ඒක ප්‍රශ්නකුත් නැහැ. මොකද සාධාරණත්වෙ නැත්නම් ලෝක ස්වභාවය නම් ඔච්චරම තමයි. ඉතින් ඒ මේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ බුරුමේ ස්වාමීන් වහන්සේ බණ කියන්න ගිහිල්ලා මේ වගේ පිටසකට ඇමරිකාවේ ඉතින් කියලා දීලා තිනවා මේ කරපු දේවල්මයි මේ කරකිලා එන්නේ මේ ජීවිතේ මෙම අසුබයි ඒ නිසා මේ දුකෙන් ගැලවෙන්න නම් සංසාරයෙන් ගොඩ එන්න නම් අපි කටයුතු කරනකොට ඔය සාමාන්‍ය අභිධර්මය උගන්වන සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත කුසල් හිත පහළ වෙන්න පොතේ කියලා තියෙනවා කම්මතෝ uppatthitෝ කිලේශ ධූරී භාවතෝ ඉන්දිය පරිපාකතෝ කියලා කරුණු හතරක් පෙළ ගැහෙන්න ඕනයි කිය. අපි uppatthiyෙම කෙලෙස් අඩු තැනක ඉපදුනොත් ඥාණය වැඩි වෙනවා. ඒ වාට කම්මතෝ කියලා කියන්නේ ඥාන සංවත්තික කුසල් නිතර කරනවන අපේ හිත මේ සෝමනස සහගත කුසල් සම්ප්‍රයුක්ත වෙනවා. ඒ වගේම කිලේශ ධූරී භාවතෝ කියලා කියන්නේ නීවරණ ධර්ම වලට කියන්නේ අන්ධ කරනෝ අචක්කු කරනෝ නිබ්බාන අසංවත්තනිකෝ කියලා අන්ධ කරන ඇස් නැති කරන නිවනෙන් පිටතර තුඩු කරන දේ යොමු කරන දේ තමයි නිවන. ඒක නැති වෙච්ච දවසට හිත මේ සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රිය. අන්තික බුදුහාර කරන කෙලෙස දූරී භාව මේ ඉන්දිය පරිපාකතාවය අවශ්‍යයි කියලා. ඉන්දිය පරිපාකයේ බුදුහාමුදුර සඳහන් කරන ඥාන දශක දශකේ මන්ද දශකේ ක්‍රීඩා දශකේ වගේ කියලා ඥාන දශකේන්නේ අවුරුදු 40 පෙන්නට පස්සේ. එනිසා බටහිර වෛද්‍ය විද්‍යාව කියන්නේ මිනිස්සයා මානසිකව උපදින්නේ අවුරුදු 40 දී කියලා. එතකන් කාම ලෝකේ තමයි හැසිරෙන්නේ. Hindu ආගමේ උගන්වන්නේ පළවෙනි කොටස කුමරි බ්‍රහ්ම තත කුමර බ්‍රහ්මසාරය. දෙක ගෘහස්ත යුගේ දරුවන් බිහි කරන යුගය. තුන වනස්පති යුගය අම්මගේ පවුලේ තාත්තගේ පවුලේ දරුවෝයි ඔක්කොටම ලොක්ක වෙන වෙලාව. වනස්පති යුගය තමයි ඉදurang මෝරලා එන වෙලාව. අන්තිම යුගය සංന്യാසි යුගය කියලා. අන්නෝගදී ඔය වනස්පති යුගයට යන්නේ ඥාන දශකේ එන්නේ 40 50 කාලෙදී. ඉතින් මේක තේරුම් අරගත්ත එක මිනිස්සෙක් ඒ සායරයට කිව්වලු ඔබ වහන්සේ කියන විදිහට ඇත්තටම ස්වාමීන් වහන්සේ කර්මේ සහ කර්මඵලයේ වෙනවන්නා පුනරුත්පත්ති කියන ලෝකෙත් එකක් තියෙනවා නම් ඉතින් මට ප්‍රාර්ථනා කරන්න වෙනවා මිනිස්සෙක් මම වේවා කියලා. නමුත් මම ප්‍රාර්ථනා කරන්නේ මට කෙලින්ම අවුරුදු 40 මිනිහෙක් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද 40 වෙනකන් ෂුවර් නෑ මේ හම්බෙන දේ කොයි අතට යයිද කියලා. ඒ තරම්ම මේ කාමය ඇත්තටම කැලේ ඉඳලා නගරයට ආවට පස්සේ නම් ඒක ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ තේරෙනවා. කැලේ නගරෙම ඉන්න කට්ටියට ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඒ තරම්ම හදාගත්ත මේ ලෝකේ කාමෙටමයි බරයි. එහෙව් එකේ අපි මේ කාමයේ විපදිලා කාමයේ මෙයදිලා කාමයේ මැරලා ගියාට පස්සේ තිරසනුයි අපි අතර කිසි වෙනසක් නැහැ. ධර්මයට නැගිටින්න ඉඩක් නැහැ. අන්න එතෙන්දි තමයි මේ හිත ලස්සන කර ගැනීම සඳහා මේ අසුභ භාවනා වඩන්න. අසුභ භාවනාවත් ධම්මවිචේ සම්බොජ්ජංගේ දැන් සතිය වඩපු එකනට ඉච්චරාම අරුණේ ඒ මොකද මේ පුංචි සිවිය විදලා බලන එක විතරයි කරන්න ඕන. ඔය සම්පූර්ණ ලෝකේ සුන්දරත්වයේ තියෙන හැමේ ඔය හැම බොහෝම තුනී තත්වයක් තියෙන. ඕක හැම ගහලා පොඩ්ඩක් බලන්න මොකක්වත් ගන්න දෙයක් නැහැ. මොනවාක්වත්ම ගන්න දෙයක් නැහැ. එළ දෙනක්ගේ හැම ගහලා ගත්තොත් බුදුහාමුදුරෝ දේශනා කරනකට වතුරේ ඉන්නත් බෑ, ගොඩේ ඉන්නත් බෑ, අහසේ ඉන්නත් බෑ, කොහෙවත් ඉන්න බැරි මහ වේදකටපත් වෙනවා. අපෙත් මේ හැමේ ඝනකමේ තමයි ඔය රූපලාවන්‍ය මුළු කර්මාන්තෙම පවතින්නේ. ඔක පොඩ්ඩක් විනිවිද බැලුවනම් ඊට පස්සේ ඒක ඇතුලේ තියෙන අජූව විස්තර කරන්න ක්‍රමයක් නැහැ. ඒක නිසා අපි කෙරෙහි හෝ අනුන් කෙරෙහි ඒ අසුබ සංඥාවෙන් බලන්න පටන් අරගත්තොත් මේ කාම රාජිනීගේ කාම හමුදාවට අප කෙරෙහි ඔච්චර බලපෑම් කරන්න බැරි තත්වයකට එනවා. ඒක පුරුදු කරන ලද අසුබ භාවනා ඇති කෙනෙකුට තමයි කරන්න පුළුවන්න්නේ නැත්තම් අපි කාම රාජිනීගේ කාම රාජධානියේ කාම බලගලුණට යටත් වෙච්ච බත් බැලියෝ වාගේ මුළු ජීවිතේම කාමයට පහඳලා මැරලා ඒක නිසායි සරුවච්චන්සේ මතක් කරේ ආනාපාන සති භාවනාව, පිම්බි මෑකිරීම භාවනාව, සක්මන් භාවනා කරනකොට අපේ ආලවන්තකම්, සම්බන්ධකම්, ඇලීම් බැඳීම් නිසා භාවනා කරගන්න බැරි වෙනවා නම් අපි තේරුම් ගන්න ඕනේ මේ කාමයාගේ ආතුර ස්වභාවය. ඒකේ ආධිනව සැලකීම සඳහා තමයි මේ අසුභ භාවනා කරන්නේ. ඒකදී බුදුහාමුදුර සඳහන් කරන්නේ අසුභ භාවනාව වඩන්න අවශ්‍ය කෙනෙක් නම් මේ උඩින්ම පේන තියෙන 32ක් කොට්ටාසල උඩින්ම පේන තියෙන මේ ආප මේ කේසා ලෝමා නකා දන්තා තචෝ කියන මේ කරුණු පහ බලාන බලාන ඒක දිහා බලන්නේ කියලා ඒක ගන්ධ වශයෙන් සටහන වශයෙන් මේ ආකාර වශයෙන් පිළිట్లా තියෙන වශයෙන් බැලුවොත් එකම කොට්ටාසයක්වත් වෙන් කරලා ගත්තොත් කිසිසේත්ම ඒක ගණ්ඩ දෙයක් ලස්සන හැඩයක්වත් ලස්සන සුවඳක්වත් පිහිටලා තියෙන තන වශයෙන්වත් මොකක්වත් ගන්න දෙයක්